ඒක ආයතනයේ ඉන්න සේවක පිරිස වැඩි කියන චෝදනාවක් දිගින් දිගටම එල්ලලා තිබුණා. කොන්ත්‍රාත් පදනමේ අවුරුදු ගාණක් මේ අයව සේවයේ තබා ගැනීමත් වැරදි කියන එක කෝප් කමිටුවේ තවත් කමිටු ගන්නවා වුණොත් ඉදිරිපත් කළ තිබුණ කාරණා. ඒ නිසා ඒ කාරණය පිළිබඳ අපිට වාර්තාවක් දෙන්න කියලා තියෙදි තමයි මේ පිළිබඳව වැරදි මතයක් හදාගෙන මේ අයව ඉස්තර කරලා තියෙන්නේ. ඒ අපි දැන් ඒක වහාම නැවැත්තුවා. ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයකට මේ සම්බන්ධව ක්‍රියා කරන තියෙන බලය පිළිබඳව යම් යම් ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා ක්‍රිකට් නිලවරණය ඉවරණයෙන් පස්සේ මේ සම්බන්ධව සිරසාර තීන්දුවකට එන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. මම ඒ ඇතෙක් දැනට తాවකාලිකව මේ ක්‍රියාදාමය අත්විඳවන්න කියලා මම නියෝග කළා